කවදාකවත් නිවනට තල්ලු වෙන විදිය කල්පනා නෙවෙයි එන්නේ. ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි කරගන්නේ කොහොමද කියන පැත්ත තමයි කල්පනා. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම තණ්හාවටනේ. පුරුදු වෙලා තියෙන්නෙම කාමච්ඡන්දෙටනේ. පුරුදු වෙලා තියෙන්නෙම තණ්හානුසයටනේ. ඒ නිසා මේ ඥානය පහළ වෙනකොටම මම මේකේ ලාභයක් වැඩි කරගන්නේ කොහොමද? සත්කාරයක් වැඩි කරගන්නේ කොහොමද? සම්මානයක් වැඩි කරගන්නේ කොහොමද? ශීලෝක කියවන්නේ කොහොමද? වන්දිබට්ටකම් කරගන්නේ කොහොමද කියලා ඉතින් අර ඇතිවෙච්ච ඥානහරා අර මෙතෙක් කල් පේන්න තිබුණ නැති සියුම් විතර්ක ඒකෙන් නරකත් නෙමේ බැලුව බැලමට ධාර්මිකව මං කටයුතු කරන ඉතින් මට කවුරුත් ලාභ දුන්නාම මොකෝ මට කවුරු ඇඳ වැදලා සක්කාර කරපුවාම මොකෝ මට සම්මාන දුන්නාම මොකද මට සීලෝක දුන්නාම මොකද කියලා අර පුංචි ප්‍රයත්නයේ පුංචි ඵලයක් ලැබිච්චාම ඒක අවස්ථාවාදීව විශාල වශයෙන් කල්පනා කරලා මේ භාවනා කරන මට සැලකිනවා මදි. මට මෙහෙම නෙවෙයි සලකන්න වටින්නේ. මට මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා ඉතින් දුරදි කියන්න පටන් ගන්නවා. ඉතින් මේ ලාභ සත්කාර සම්මාන පරිසංයුක්ත විතර්ක මේ යෝගාවචරය වහයලා ගන්නවා. හරියට ලොකු ගහක මේ කොහොල්ල ඇටයක් පැලුණා වගේ. <coughs> කුරුල්ල මේ කොහොල්ල ගෙඩි කාලා අර හොටේ ගිහිලා උලනවා. එතකොට ඒ ඇටේ අර අත්තක පැලුණාම ඉතින් ඒ ගහේ ඉන්න රුක්ෂ දේවතාව හිතනවලු ඔය ඇටේ වෙහිලා වැටෙන්නේ නැතයි ඕක ප්‍රශ්නයක් නෑ කිය. නමුත් වහිනකොට ඕක සෙවල ඇවිල්ලා අරක දිගේ මුලක් වහිනවා ඇතුළට. ඉතින් ගෙනව පුංචි මුලට මොනව කරන්නද? ප්‍රශ්නයක් නෑ. මුලක් බැසටදී මට ලොකු මුල් පද්ධතියක් තියෙනවනේ කියලා. අර මුල ගිහිල්ලා වෙලා අර ගහේ තියෙන ඕජාවට සම්බන්ධ වෙච්චාම ගහෙන් ඒතරින් එහාට ඕජාව යන්න දෙන්නේ අර මේ පිළිල ගහ ඔක්කොම උරනවා. ඉතින් වෘෂ දේවතාව හිතනවලු හරි ඉතින් උතනින් එහා පැත්තේ අත්ත විතරනේ කිරෙන් බාල වෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. අනිත් ටික කාලයක් යනකොට අරත්ත බේල්ලාම යනවා. එතකොට මාළුවා වෙල මොකද කරන්නේ? අනිත් පැත්තට මුල දුවනවා. ඊට පස්සේ කඳේ එතනින් උඩ කොටස ඔක්කොම කොළ වෙනවා. හේබාන කොළයි දෙනවා. ඉතින් රුක්ෂ දේවතා හිතන කමන්න උඩ කරටිය විතරනේ. ඊටු ටික තියෙනවනේ. අනේ උඩ කරටිය මනඩ පස්සේ පල්ලයට යනවා. අන්තිර මුළු ගහාම විනාශ වෙලා රුක්ෂ දේවතාවට යණිනමක් නැති වෙනවා. ඒ වගේ තමයි මේ ලාභ සත්කාර සම්මාන සීලෝක පිළිබඳව පුංචි බීජයක් තැම්පත් වෙච්ච ගමන් ඒ මනුස්සයා මොනවා වෙනවද කියලා හොයන්න බෑ. මේ පහුගිය දවස් ටිකේම දවස් කියන්න නරකයි අවුරුදු ටිකේම බුද්ධ ශාසනය ඉතාමත්ම වැදගත් ගරු කටයුතු සියලු දෙනා වෙනසිලා විනාශ වුණේ ලාභ සත්කාරය නිසා. ඕනට වැඩි ප්‍රසිද්ධ වෙච්ච නිසා. ඒක ප්‍රසිද්ධ කරන කට්ටිය මම හිතනවා 150ක් වගේ කියන්න ඕන 150ක් කර්ම රැස් කරනවා කියලා. ඒ කෙරුවට ප්‍රසිද්ධ කෙරුවට ප්‍රසිද්ධ වෙන්න තියෙන කෑදරකම තියෙන තාක්කල් කවුරු දෙන ලනුවක් කරනවා. ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට ආගමික ජීවිතයක් ගත කරනකොට කවුරු ලාභ සත්කාර සම්මාන කරන්න සෙදී පැහැදී ආවත් Taman දැනගන්න මේක ඒකාන්තයෙන් භාවනාවට බාධායි. ඒකාන්තයෙන්ම අපේ අපේ තේරවාදයේ මේක හොඳටම භයානක එකක් විදිහට අඳුනගෙන තියෙනවා. ඒ නිසා මේකේ පුළුවන් තරම් වෙන් වෙලා විවේකීය, උද්දිකලාව, විශ්‍රාමීය, මිස ලාභ සත්කාර ඕනේ කියලා සරුවත්තන් සඳහන් මට යසස නොවේවා, මට අයස වේවා. මට යසස තිබුණොත් විශාල නිතරම පිරිසත් එක්ක හැසිරෙන්න පටන් අරගත්තොත් කැලේක යනකොට හරි කමන්නේ මට අවශ්‍ය වෙලාවට මල මූත්‍රාවත් පහ කරන්න නැහැ කියලා සරුවත්තන්සේ දේශනා කරනවා. සෙනඟක් එක්ක ඉන්නකොට. මට සෙනඟක් නැත්නම් මට අවශ්‍ය වෙලාවට මල මුත්‍රා හරි පහ කරන්න පුළුවන්. ඉතින් අපේ අපවත් ඉච්ච ලොකු සංසය ඉන්න කාලේ දවසක් ආවා මේ ඔය නිකායේ ප්‍රධානම උත්තරීතර කාර්ක සභාවේ තොරතුරු අඩංගු ලිපියක්. ඉතින් මම ලොකු සංසයගේ මේ උපස්ථාන කරනකොට මම ලියුම කඩන්න හදනකොට කඩන්න එපා කඩන්න එපා කඩන්න එපා කිව්වා. මම ඇයි කියලා. නෑ නෑ ওই පෙට්ටියක් තියෙන එකට දාන්න කිව්වා. ඊටසේ මං කසානසේ පෙට්ටියට දාපුවම නෑ නෑ ওই පෙට්ටිය තියෙන්නේ මෙහෙම ලියුම් තමයි කිව්වා. ඉතින් මම ඇයි කියලා. ඊට පස්සේ කිව්වා මේ නමක දැනගත්තත් වැඩක් නෑ නැතත් වැඩක් නෑ. මට දීලා තියෙනවා කිව්වා උත්තරීතර උපාධ්‍යාය තනතුරක් අපේ නිකායේ. ඉතින් ඒ ඒ ඒ සභාවේ නිකායේ තියෙනවා මේ උත්තරීතර කාරක සභාවේ රැස්වීම තියෙනවා. ඉතින් ඒකෙදි <coughs> ඒ ඡන්දයක් තියලා නිකායේ මේ උපාධ්‍යාය තනතුර දෙන උපාධ්‍යාය කියලා කියන එක බොහොම වැදගත් කුලපති තනතුරක් වගේ. ඉතින් ඒක ගණ්ඩ හරි රණ්ඩු. ඒක ඇතුලේ කට්ටිය පගා ගහනවා, ඡන්දෙ ඉල්ලනවා, කොහොම හරි කරලා මේ උපාධ්‍යාය තනතුර ගන්න. අපේ ලොකු සංජය අවුරුදු 25ක් කැලේ හිටියා. මොනම දවසකටත් කාර්ක ස්වභාවෙත් නැහැ, දන්නෙත් නැහැ. නමුත් අර ඔක්කොමලා ඒකමතිකව තීන්දුව කළා තියෙනවා මේ ශාංශ කරන වැඩේ බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට සම්මානනීය උත්තරීතර ඒ උපාධ්‍යාචාර්යතුරු දෙන්න ඕනේ. පස්සේ ඒකමතිකව ලේකන්තුමා ලියලවල තිබුණා මහාලේක අධිකාරී ස්වාමීන් වහන්සේට ලියවලු අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ සාසත වෙන්න ඕන සේවාව සිද්ධ වෙනවා. ඔබ වහන්සේට අපි මේ උත්තරීතර වූ උපාධ්‍යාය තනතුර දෙන්න තීන්දුව කළා තියෙනවා මේක කරුණා කළ සාසන දයම් බාරගන්න. ඉතින් ලොකු සංසිකව මේ ලියුම ආවට පස්සේ මම දවස් දෙකක් මේක බල බල නිදාගෙන ඉඳලා තුන්වෙනි දවසේ උදේ ලියුමක් ලිව්වලු. මේ වගේ දඬුවමක් දෙන්න මං කරපු වැරද්ද මොකද්ද? මම මෙච්චර පැත්තකටලා හැංගිලා මගේ බණ භාවනාවක් කරගෙන ඉන්නකොට ඇයි මට මෙහෙම දඬුවම් කරන්නේ? අනේ මං කරපු වැරද්ද මොකක්ද? කෙසේ නමුත් මේ වගේ විශාල සභාවකින් ගත්ත ගත්ත ඒකමතික යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම මගේ පෞරුෂත්වයට හොඳ නැහැ. ඒ නිසා එක කොන්දේසියක් කරතේ මම මේ උත්තරීතර වූ ඔය කියන උපාධ්‍යාය තනතුර බාර ගන්න මොකද්ද මම කිසිම උත්සවයකට සම්බන්ධ වෙන්නේ නැහැ කිසිම නිල උත්සවයකට සම්බන්ධ වෙන්නේ නැහැ ලියුම් කඩන්නෙත් නැහැ කැමති නම් දෙන්න නැත්තම් නිකයි ඊට පස්සේ දවසේ ඉල්ල එන ලියුම් කඩන්නේ දන්නෙත් නෑ උපාධ්‍යායට අරද දීලා තියෙනවද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ ඔක්කොම හමස් පෙට්ටිය කියලා එකක් තියෙනවා ඒ පෙට්ටියට දාන්න. ඔන්න ලොකු ස්වාමීන් වහන්සේලා අපිට දීපු ආදර්ශේ ඒ ඒ මොකද උන්වහන්සේලා දන්නවා අදවත් මේ වගේ තැනක් මේ තරමින්වත් රැකෙන්නේ නෑ මේ අනවශ්‍ය ප්‍රසිද්ධියට ගියා. අපි ඉන්නේ ඊට වැඩිය බොහොම දුර්වල තත්ත්වයක් කියලා මම කියනවා. අපි ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා වැඩි. ඊට පස්සේ කේමනන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ වන්දනා කරන්න ගියාට පස්සේ මගේ ඔළුවට අත තියලා කිව්වා ආයසතුන් වහන්සේ දැන් මේක ප්‍රසිද්ධ කරා ඇති. කරුණා කරලා පසරන්න. මේ ඉස්සරහ තවත් ගෙනියන්න එපා. ඒකාන්තෙම මාර්ගපාක්ෂිකයි. ආයෝක හොදලා ගන්න දෙයක් නැහැ. ඒකාන්තෙම මාර්ගපාක්ෂිකයි. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වුණාට පස්සේ මොනම තාලකින්වත් හැදෙන પરම්පරාව නියමාදර්ශය ගන්නෑ. අර ලොකු ස්වාමීන් වහන්සේලා ගත්ත අර නිහතමානී එහෙම නැත්නම් අල්පේච්ඡ ප්‍රසිද්ධ නොවෙන්න ගත ක්‍රමය ලාභ සත්කාර මැද හැදෙන කෙනාට තේරෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අද තියෙනවා මට කියන්න පුළුවන් පැහැදිලිවම මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා මේ ශාසනය විනාශ කරන්න තියෙන ප්‍රධානම මාර බලවේගය ලාභ සත්කාර සම්මාන සිලෝක යෝගාවචරයට මේකට කෙටි මාර්ග හරියට හම්බ මේ භාවනා ජීවිතේ බැසර පස්සේ ලොකු ලොකු ඇත්තෝ හම්බ වෙනවා ගැඹුරු ධර්ම අහන්න හම්බ වෙනවා කල්යාණ මිත්‍රෝ හම්බ වෙනවා වැඩසටහන් පේනවා ඉතින් යාට ලොකු විශාල විවෘත තැන් හම්බ වෙනවා නමුත් මේ යෝගාචර මා සේරම කෑදරකමට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අර ආමිෂ සුඛයට තියෙන කෑදරකම වගේ මේක නිර්ාමිෂ වුණාට යෝගාචර මේකට බැඳෙන්නේ කෙලින්ම ලාභ සත්කාර සම්මාන සිලෝක ප්‍රතිසංයුක්ත විතක්කවල ඒක රෑ හිණේම සිද්ධ වෙනවා භාවනා කරනකොට සිද්ධ වෙනවා දවල් එළිය අවදින් ඉනකොට සිද්ධ වෙනවා. අපි දෙන්නෙක් දෙන්නෙක් එක කතා කරනවා නම් කතා කරන්න වෙන්න මොනවකටවත්ම නෙවෙයි ලාභ සත්කාර සම්මාන සිලෝවලටමයි. ඒකයි කියන්නේ පොඩ්ඩක් කතා නොකර නතර වෙලා ඉන්න අපි යමකට කතා කරන්නේ මොනවා හරි අඩුපාඩුව සම්පූර්ණ කරගන්න. මේ ලංකාවේ හිටපු අවුරුදු මෑතකදී ශාංශ අපවත් වුණා. ඒ ශාමිනන්සේ ජර්මන් ජාතිකයි මුළු ලංකාව පුරාම පයින් ඇවිදලා තියෙනවා. එක තැනක දවස් 3කට වැඩි ඉන්නේ නැහැ. උරමැල්ලේ කවදාකවත් ගෙනියන්න බැරි තරම් බරක් ගෙනියන්නෙත් නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට පිටරටින් එන ස්වාමීන් වහන්සේලාට බොහොම වැදගත් ආදර්ශයක් වඩපත් වුණා. ඉතින් දවසක් පිටරටින් ආපු ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් ළඟට ගියා. ගිහලා වන්දනා කරාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මමත් ඔබතුමා ඔබ වහන්සේ පැමිණි රටෙන්මයි ඔය ඒ භාෂාව ඉඳලා සිංහල ඉගෙන ගන්න තියෙන කෙටිම ක්‍රමය හෝ හොඳම පොත මොකක්ද කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහලා තිනවා මොකටද සිංහල ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ කළු මේ ශිව්පසදායකයන්ට කතා කරා. ශිව්පසදායකයන් කතා කරන්නේ මොනවයි ඉල්ලන්නද කියලා. ඔබ කතා කරන වෙන මොකකටවත්ම නෙවෙයි දායකට කතා කරන කීයක් හරි කඩාගන්න. මම අවුරුදු 30 ගණක් ඉඳලා තියෙනවා මම මෙතෙක් කල් පාවිච්චි කරේ සුවපත් වේවා කියන වචනේ විතරයි. මම බොහොම ලස්සනට වැඩේ කරගෙන තියෙනවා. ඔබ එකක් මතක ධානයේ සිංහල ඉගෙන ගත්තොත් කතාව වැඩි වෙයි, සමාධිය අඩු වෙයි, ලාභ සත්කාර වැඩි වෙයි, ඔබ විනාශ වෙයි. ඉතින් අපිට මේ මන කවුද කියලා දෙන්නේ? අපි හිතන්නේ දෙවෙනි භාෂාවනේ, තුන්වෙනි භාෂාවනේ, හතර පහ හය යථා ඉගෙන ගන්නවා නම් සබ්භාෂා පරමේශර වෙනවා නම් හොඳයි කියලා. අපිටත් වැඩිය බොහෝම සන්තෝෂ වෙනවා මාර මස්සිනා. එයා තමයි මේ ඔක්කොම ලෑස්ති කරලා දෙන්නේ භාවනා කරන එකට ඔක්කොම පහසුකම් දෙන්නේ. දීවිල කොහොම හරි අර පීයේ පීයේ මුණත දැල්ල කඩනවා වගේ අර යන ගමන බාධා කරලා අරයට මෙහාට හරවලා ලාභ සත්කාර සම්මාන සිලුක දෙනකොට මේ යෝගාවචරයත් තකතිරුකමට අරකට අත දෙන්න. මාරයට තනියම අපුඩියක් ගහන්න බෑ Taman අත දුන්න නැත්තම්. අපුඩිය ගන්න අත් දෙකක් තියෙන්න බෑ. ඉතින් යෝගාවචරය මේ වෙලාවේ අයියෝ මට බෑ ඕක මට මට බැරි වෙන එකක් නෑ මට ඕක කරගත හැකි ඕව්ව මොනවද මට කියලා ඒ ලාභයට සත්කාරයට ගියාට පස්සේ අර එන ඥාණය මේ භාවනාදී පහළ වෙන නීවරණ නැතිවීම නිසා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියලා කියලා තියෙනවා ප්‍රතිපක්ෂ ධර්ම අයින් වෙනකොට ගැඹුරු ධර්ම හොඳට තේරෙනවා. නීවරණ ධර්ම අයින් කරනකොට හොඳට හිත ගාලගත්ත 30ක් වගේ හොඳට තේරෙනවා. මේ තේරෙන හැමදේම පාවිච්චි කරන්නේ ලාභයට, සත්කාරයට, සම්මානට සිලෝ. අද තියෙන ජනමාධ්‍ය මං හිතනවා මායාවේ ප්‍රධානම අතකොළුව. ඒක හරහා තමයි මේ ඔක්කොමලා ඇදලා පාරට දාලා ඔක්කොමලා මේ ප්‍රසිද්ධ තැන් වලට දාලා අනවශ්‍ය යත්තන්ගේ විවේකේ නැති කරලා තියෙනවා. නිසා කරුණාකර මතක තියානින්න මේින සංඝයාට හෝ වේවා ඔය අත්වාර කරන අනුගමනය කරන්න නැත්නම් නැත්නම් තම තමන් වශයෙන් වේවා මේක සඳහා එන එන ප්‍රස්තාවේදී ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට ගියොත් හුදේකලා බව නැති වෙයි විවේකේ නැති වෙයි හිතේ විස්රාමේ නැති වෙයි මානසික අසහනේ වැඩි මානසික ආතතිය වැඩි වැඩි දුරටත් විශේෂණය කෙරුවොත් heart attack එයි blood pressure එයි දියවැඩියාව එයි පොලිමර තියෙන ලෙඩ ටික එයි හොඳට විවේක වෙන්න දෙන්න හිතට වෙන මොනම වේතක්වත් ඕනේ විවේකේ නැති වෙනකොට ඒ විවේකේ නැති වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි මේ බඩජාරිකම තමයි. කෑදරකම තමයි. ලාභෙටමයි සත්කාරටමයි සම්මානටමයි සිලෝකෙටමයි. අහුවෙන්නේ නැති කෙනෙකුත් නැහැ. ඒසය සරුවචාන්සේ සඳහන් කළ තියෙනවා අඤ්ඤෝ භික්කවේ ලාභ සත්කාර ලාභ සත්කාර සිලෝකෝ අඤ්ඤෝ නිබ්බාන ගාමිනී පටිපදා. නිවන් මඟ වැටලා තියෙන මේ පැත්ත නම් ලාභ සත්කාර පාඩලා තියෙන සම්පූර්ණ අනිත් පැත්තට හිතන හැම වාරයක් පාසම නිවන බාධා වෙනවා. ඉතින් බයන මේක සිද්ධ වෙන්නේ අර හොඳ පිංවන්ත භාවනාවේදී ඥානීය පහළ වෙච්ච යෝගාවචරයක්. නමුත් යෝගාවචරයක ඔළුව හැරවිලා තියෙන කාමයේ පැත්තට නම් මිත්‍යා දෘෂ්ටිය නම් ආයෝෂමස්කාරේ නම් සාමිෂේට නම් හම්බෙන හම්බෙන හැම අවස්ථාවකම ඔක්කොම යොදවන්නේ පැත්තට තමයි. ඉතින් එහෙම කෙනෙකුට කල්යාණ මිත්‍රගේ ඇසුරන ලැබුණොත් මේ බණ නෑ වුණොත් මේකේ තියෙන භයානකම නොදන්නවනම් පොඩි දරුවෙකුට ගින්දරක් හම්බුනා වගේ රිලෙවයකට දැලි පීහක් අහුණා වගේ තීන්තුවල කතා. මෙයාට හේතු වෙන්නේ යෝගාවචරයේ මනසේ තියෙන විකෘති තත්ත්ව. කෙලෙස්ම තමයි. නමුත් ඒක කවදාකවත් කරන්න බෑ. තව කෙනෙක්ගේ සහයෝගය නැතුව. ඒකට සහයෝගය දෙන්න මාර සේනාවල් ජීවත් එදත් තිබුණා අදත් තියෙනවා. මේ මාර සේනාවල් ඔක්කොම නිෂ්ක්‍රීය වෙනවා, ලීන වෙලා යනවා, පච වෙලා යනවා. Taman දැනගෙන ගියොත්.